ලක්මාලි මහත්මිය තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස මටත් පැහැදිලි කරගන්න ඕනේ ඔබ වහන්සේ දේශනාවේදී සඳහන් කරේ දැන් චිත්තක්ෂණයකදී ඇතිවෙන මට මේක හරියටම කොහොමද කියන්නේ තේජෝ ධාතුවෙන් කම්ම නියාම ඍතු නියාම බීජ නියාම චිත්ත නියාම වශයෙන් බලපෑම් කරන වා රූපේ කොට්ටාස වෙනස් වෙන්නේ අන්න ඒක එච්චර තේරුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මට කියපු දේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් රූප උපදවන ප්‍රධාන හේතු හතරක් තියෙනවා. කර්මයෙන් රූප උපදවන. කර්මයෙන් උපදවන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවා සහ තව හදේවත් රූප, ජීවිතේන්ද්‍රිය රූප, භාව රූප ආදී ඒවා කර්මයෙන් උපදවන. ඊට පස්සේ චිත්තේනොත් රූප උපද්දනවා. චිත්තයෙන් උපදවන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේවා ඊට පස්සේ තවත් චිත්තයෙන් උපද්දවන තවත් රූප තියෙනවා. ඊට පස්සේ ඍත්වයෙන් උපද්දව. ඍත්වයෙන් උපද්දවන ඒවා තමයි අර තේජෝ ධාතුවෙන් උපද්දවන රූපක. ඍතු කියලා කියන්නේ තේජෝ ධාතුවට. ඒතර තේජෝ ධාතුවේ අඩු වැඩි බව. දැන් මේ ඍතු ඍතු විපර්යාසයන් ඍතු වෙනස්කම් කියලා කියන්නේ සීතෝෂ්ණ වල අඩු වැඩි වීම මත ලෝකයේ ඇති වෙන වෙනස්කම්. ඒ ඒ ඇති වෙනකොට ලෝකේ මල් ගස්වල මල් පිපෙනවා, කොළ හැදෙනවා, කොළ හැලෙනවා. ඒ වගේ උස් පහත් වීම සිද්ධ වෙනවා අර සීතෝෂ්ණ වල වෙනස් වීම මත. ඒතකොට සීතෝෂ්ණ කියලා දෙකක් නෙමේ. ඒ උණුසුම අඩු වැඩි වීමත් එක්කලා තමයි මේ தත්ත්වය ගොඩ නැගෙන්නේ. එතකොට ඒ ඍතුජ රූප නිසා ඊළඟට ආහාරජ රූප කියලා කියන්නේ ආහාරයේ රස ඕජාවෙන් රූප උපද්දන. එතකොට අර තේජෝ ධාතුයෙන් උපද්දවන රූපවලත් ඕජා ගුණයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ ආයෝ වර්ණගන්ධ රස ඕජා කියන එක තියෙනවා. හැබැයි තේජෝ ධාතුයෙන් පමණක් රූප උපදවන භෞතික ධර්මවල ඕජා ගුණය තිබ්බට ඒ ඕජා ගුණයෙන් යලි රූප උපද්දවන්නේ නැහැ. ඒ ඕජා ගුණයෙන් යලි උපද්දවන රූප තමයි ආහාරජ රූප කියලා කියන්නේ. ඒවා උපදින්නේ සත්ව ශරීරයක පමණයි කියන එක තමයි අභිධර්මයේදී පැහැදිලි කරන්නේ. එතකොට ওই විදිහෙන් හේතු හතරකින් රූප උපදිනවා. පැහැදිලි වුණාද? හොඳයි ස්වාමී. එහි ස්වාමීන් වහන්සේ ඒ ටික පැහැදිලි වුණා. මම මේක හිතනවා ඔබ වහන්සේ එතන මේ ටික විතරද කිව්වේ තව කිව්වද කියලා ඒක තමයි බලපෑම් කරන තෙක් බලපෑම් මත රූප කොටස් වෙනස් වෙන්නේ කොහොමද කියලා එකක් කිව්වා මම ඒක මම දැන් අර තව කතාවක් අපි එතන කිව්වා තේජෝ ධාතුවෙන් රූප හටගත්තාම ඒ හටගන්න රූපවල තේජෝ ධාතුවේ විතරක් නෙමෙයි අනිත් ඕනම කර්මජ චිත්තජ ඍතුජ ආහාරජ කවර එයින් රූපයක් හටගත්තා වුණත් ඒ රූප කලාපයක පටවිය ආපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවානේ. එතකොට ඒ හතර තියෙනකොට දැන් ඒකේ තේජෝ ධාතුව තියෙනවානේ. ඊට පස්සේ ඒ තේජෝ ධාතුවෙන් යලි යලි රූප උපදවන. දැන් අපි හිතමු චිත්ත සිතින් තමයි අර තේජෝ ධාතුව උපද්දවන්නේ. පටවිය ආපෝ තේජෝ වායෝ සිතින් උපදවන්නේ. සිතින් ඉපැද්දෙව්වට ඉපදුනාට පස්සේ අර තේජෝ ධාතුවෙන් යලි රූප උපද්දවනවා. ඊට පස්සේ ආහාරයෙන් පටවියාපෝ තේජෝ වායු උපද්දවනවා. උපද්දුවාට පස්සේ දැන් එතන තේජෝ ධාතුව තියෙනවා. ඒ තේජෝ ධාතුවෙන් යලි රූප උපද්දවනවා. එතන පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ කර්මයෙන් උපද්දවනවනේ පටවියාපෝ තේජෝ වායු උපද්දන තන තේජෝ තියෙනවනේ. ඊට පස්සේ කර්ම ශක්තියෙන් උපද්දුවාට පස්සේ අර ඒ හට ගන්න තේජෝ ධාතුවෙන් යලි උපද්දවනවා. අන්න ඒ නිසා තමයි ඒ නිසා තමයි කර්මජ කර්මජ වශයෙන් යමක් ඇති වුණාට පස්සේ අපට ප්‍රතිකාර කරලා ඒක සමනය කරන්නට යම් හැකියාවක් තියෙන අර પરම්පරා වශයෙන් ඇති වෙන එක නවත්තන්න. හැබැයි නැවතුවට කර්ම ශක්තිය තාම තියෙනවා නම් ආය ආය උත්පාදනය කරනවා. ආය ආය උත්පාදනය කරනවා. එතන කර්මයෙන් උත්පාදනය කරන එක නවත්තන්න කර්මයට පිළියම් යොදන්නට ඕන කුසල කර්ම කරලා ඊට පස්සේ උපදපු එකෙන් තේජෝ ධාතුවෙන් යලි යලි පරම්පරා ඇති කරගෙන යන தත්ත්වේ නවත්තන්නට ප්‍රතිකාර කරන්න. ඔය දෙකම එකට කළොත් අපිට පුළුවන්කම තියෙනවා යම්කිසි රෝගයක් යටපත් කරන්න. දැන් පැහැදිලි වුණා හොඳටම ස්වාමින් වහන්සේ අප්‍රමාණ පිං එවන් සර්ණයි